මේ සතිපට්ඨානය ගැන කතා බහ කරන වර්ණනා කරන ධර්ම සාකච්ඡා කරන අවස්ථාවටයි අපි මේ සම්බන්ධ වෙන්නේ. පෞගේ වාරය ගණනක් තුලම ගොඩක් වෙලාවට සතිපට්ඨානය වඩන ඇතු හැටියට භාවනාවට කැමිනෙන ඇතු හැටියට භාවනාවට උත්සාහවන්ත වෙන අය හැටියට පුද්ගලිකව අර තියෙන අත්දැකීමුත් එක්ක උපදෙස් දෙන්න උත්සාහ කළා සාමාන්‍ය ජීවිතේ හා සම්බන්ධ කරගත්ත කාරණාවක් කරගන්නටයි කියලා ඔය කියන සිහිය පුරුදු කිරීම. ඒකේ තේරුම මේ සතියේ අඩිතාලම සාමාන්‍ය ජීවිතේ පටන්ම පවත්වා ගන්නට කියලා තමයි උපදෙස් දුන්නේ. ඇත්තටම කියනවා නම් ඒව තමයි මටත් හම්බ වෙච්ච උපදේශයන් මගේ ගමන තුල. ඉතින් ඒ විදිහට අර සාමාන්‍ය ජීවිතයේදී පවා භාවිතා කරන පොදු කාරණාවක් සාමාන්‍ය කාරණාවක් බවට සතිය හෝ සිහිය හෝ මේ මොහොතේදී කරන කියන දේ ගැන තියෙන මනා අවධානය කියන දේ ඇති කර ගන්නට පුරුදු කරගන්නට ඔයයන්ටත් මටත් අපිට පුළුවන්කමක් ලැබුණා. එවන් වූ අත්දැකීමක් තුලින් එන භාවනාව එවන් වූ අත්දැකීම් සමුදායක් සමගින් එන භාවනාව බොහොම හිතාකාර බොහොම ලේසි සහගත පහසු වෙන්න පුළුවන්. මොකද සතිපට්ඨානය තුලදී පිනකනේ බුදුරජාණන් වහන්සේ අපිට අර එක දෙයක් එල්ල කරලා හෝ එක දෙයක් අරමුණු කරලා සිහිය දියුණු කර ගන්නට හෝ මේ පුහුණුව කරගෙන යන්නට කියලා දෙනවට වඩා උන්වහන්සේ අපිට හරි විවෘත මනසක් හදලා දෙනවා අර අබස්සරව මිදං වූ වික්‍රේ චිත්තං කියලා කියන වචනයත් එක්ක වගේ මේ හිතේ තියෙන ප්‍රභාෂර භාවය තේරුම් ගන්නට අපිට මනා වටපිටාවක් මනා වට වපසරියක් හදලා දෙන්න. ඉතින් ඒ ආකාරයෙන් භාවනාවට එන්න පෙර ආතුව අර පහුගිය ටිකේම කතා කළේ සාමාන්‍ය ජීවිතය තුළදී කරන කියන දේවල් වලදී සිහිය ඇති කරගන්නේ කොහොමද කියන එක. ඉතින් ওই විදිහට සිහිය පුරුදු කරගත්ත කෙනා අපි හිතමුකෝ භාවනාවකට වාඩි වුණා නම් හෝ සක්මනකට ගියා නම් හෝ එයා එතකොට දන්නවා මේ මොහොත තුලදී ඒ කෙනා වටා තියෙන දේත් එක්ක සතිමත් වෙන්නේ කොහොමද නැතිනම් අවධානමත් වෙන්නේ කොහොමද කියලා ඒක මහා ලොකු අමාරුවක් වෙන්නේ නෑ යාට. ඉතින් ඒත් එක්ක මම උපදෙස් දුන්නා මේ වටපිටාවේ තියෙන මොන දෙයක් හෝ වේවා ඒක හොඳ දෙයක් වෙන්නත් පුළුවන් නරක දෙයක් වෙන්නත් පුළුවන්. තමන් කැමති දෙයක් වෙන්නත් පුළුවන් අකමැති දෙයක් වෙන්නත් පුළුවන්. තමන්ට හිතකර දෙයක් වෙන්නත් පුළුවන් අහිතකර දෙයක් වෙන්නත් පුළුවන් ඒකේ තේරුම තමන්ගේ භවනාවට හිතකර දෙයක් වෙන්නත් පුළුවන් අහිතකර දෙයක් වෙන්නත් පුළුවන් හැබැයි ඒ ඒ ඕන එකක් එක සාමයෙන් ඉන්න හිත හදාගන්න කියලා එහෙම නැතිනම් මේ හැම දෙයකටම ඉන්න අවසර දෙන්න තියෙන අවසර දෙන්න කියලා සද්දබ දැහෙන එක නම් ප්‍රශ්නේ ඒක ඒක ඒකට ඇහෙන්න දෙන්න හිතේ මේ දුවන එක නම් ප්‍රශ්නේ. ඒකට දුවන්න දෙන්න. ඒකට හිතේ අවකාශය දෙන්න, අවසරය දෙන්න, ඒ ඒ විදිහට පවතින්න. ඉතින් ඒ එහෙම පවතින්න දෙන්න ඒ උපදෙස් හම්බ වුණාට අපේ හිත මැලි වෙනවා. ඔය කියන කාරණේ කරන්න, ඔය කියන හපංකම කරන්න. මොකද හේතුව? ඒකට හේතුව තමයි අපි ගාවම තියෙන ආකල්ප තියෙනවා. අපේ දැනුම අපි බලාපොරොත්තු වෙන දේවල් වගේම භාවනාව තුළින් අපි ලබා ගන්නට උත්සාහ කරන අභිමතාර්ථ තියෙනවා. සමහරක් වෙලාවට අතු කියන්න පුළුවන් ස්වාමීන් වහන්සේ ආනපානේ මට නාසිකාග්‍රේ නම් දැනෙන්නේ නැහැ ඊට කලින් නම් දැනුණා දැන් ඒක වෙන કોઈ ශරීරය ඇතුලේ නම් දැනෙනවා නාසිකාග්‍රේ දිහිත යොමු කරන්න බැලුවට එතන පේන්නේ නැහැ. ඉතින් හාමුදුරනේ මගේ භාවනාව අසාර්ථකයි. මං හරි උත්සාහයක් යොදන්න ඕනේ මේ නාසිකාග්‍රයට හිත ගන්න. ඒ ඉතින් එහෙම හින්දා මට මේ සමාධියක් හදා ගන්නවා කියන එක හිත තැම්පත් කර ගන්නවා කියන එක හරිම අමාරුයි කියලා කියනවා. ඒක වෙන්න පුළුවන් හේතුව භාවනාව ස්වාභාවික විදිහට කරාගෙන යනවා. භාවනාව කියන්නේ එක තැන තියෙන දෙයක් නෙවෙයි. ඒක හරියට මේ මොහොත ඇතුළට යනවා වගේ හරි ලස්සන පාරක්, හරි ලස්සන විදිහක්, හරි ලස්සන ගමනක්. අර මූද පටන් ගන්න මුලදී වෙරළයි මොහොතයි මේ දෙකම අපිට එකපාර පා ගන්න පුළුවන් වෙනවා වගේ. යන්ට යන්ට යන්ට යන්ට මොහොත පැත්තට ඒකේ ගැඹුරු වැඩි වෙනවා. ඩිංග ඩිංග ගැඹුරු වැඩි වෙනවා. වගේම මොහොත ඇතුලේ වැයතොත් අහලා ඇති මේ මනුස්ස ලෝකේ නම් අපි මේ මේ මේ අපිට මේ ඇහැට පේන මේ ලෝකෙට වඩා හරි විචිත්‍ර ලස්සන ලස්සන ලෝකයක් තියෙනවා කියන්නේ. හරි චිත්තාකර්ෂණීය හරි දැකුම්කලු ලෝකයක් තියෙනවා කියලා. දැකුම්කලු වටපිටාවක් පරිසරයක් තියෙනවා කියලා. හැබැයි අපි හැමදාම උත්සාහ කරන්නේ අර වෙරළ ගාවට වෙලා ඉන්නවා. නමුත් හිතට පුළුවන්කම තියෙනවා නම් භාවනාව තුළ ඇතුළට ඇතුළට යන්න අන්න හරස් වෙලා තියෙනවා. ඒ ස්වභාවික ගමනට අපේ ආකල්ප අපේ බලාපොරොත්තු අපේ නැමියා අපේ වමනාව ඉතින් මෙන්න මේවත් එක්ක තමයි බුදුරජාණන් වහන්සේගේ අර මහා දාර්ශනික වචනේ වෙන දෘෂ්ටිය කියන වචනේ දැක්ම අදහස කියන එක ඉස්මතු වෙන්න පටන් ගන්නයි. මම අර පුනපනාම කියන වචනේ තමයි සතිපට්ඨානය වැඩි වීම තුලින් අපි අර කියන සමත කියන කොටසත් විපස්සනා කියන කොටසත් කියන දෙකම එක හා සමානව වැඩෙනවා කියන දේ. ඉතින් අර අපේ තියෙන ආකල්ප තමයි ඇත්තටම කියනවා නම් ওই මම ආයතනයේ තියෙන වැමි ටික ඒ මමායනයට සම්බන්ධ වෙලා තියෙන වන්දන ටික ඒව ටික අයින් කරගන්න පුළුවන්කම තියෙනවා නම් ඒ කියන්නේ මොනවද? Tamange තියෙන ආකල්පයන්, Tamange තියෙන දැනුම්, Tamange තියෙන බලාපොරොත්තු, පොතපතින් ඉගෙනගත්ත දේවල්, වෙන වෙන ගුරුවරුන්ගෙන් අහගත්ත දේවල්, අඩුම තරමේ මේදාවේ හාමුදුරුවෝ මේ කියන දේවල් පවා ඇත්තකින් තියලා ඔයත්න්ට පුළුවන්කම තියෙනවා නම් මම පුතා සිහියට ප්‍රධාන තැන දෙන්න. ඔන්න ඕගොල්ලෝ දිනන්න පටන් ගන්නවා. එහෙමනම් භාවනාව හරියාකාරයෙන් සිදු වෙන්න පටන් ගන්නවා. මොකද අපි අපේ ජීවිතවල තියෙන දේ විනිවිද දැකන් දකින්න පටන් ගන්න හන්දා. එතකොට තමන්ගේ තියෙන දෘෂ්ටිය තුල හිර වෙලා තියෙන තමන්ව දුකටපත් කරන කාරණා දැක දැක අතහැරීමට ඉගෙන ගන්නකොට එහෙම නැත්නම් ඒවා අතහරින්න ඉගෙන ගන්නට අනුකූල වෙනකොට නැත්නම් ඒවා අතහරින්න ඒ තියෙන අදහස් බැහැර කරන්න මාර්ගයක් ඈදෙනකොට අන්න ඒක තුලින්මයි මේ අතහැරීම කියන එක යම් නතුම් මහාකම් සම්පජ්ජ කියන්නේ සම්පජහත කියන්නේ යමක් ඔබගේ නොවන්නේ නම් ඒ බැහැර කරන්න කියලා බුදුදහම වහන්සේ ඒ කියන ආරාධනාව ඒ කියන දහම් පණිවිඩය අපේ ජීවිතවලත් පැහැදිලිවටම ක්‍රියාත්මක වෙන්න පටන් අපේ ජීවිත පින්නතනේ ගොඩක් වෙලාවට අපගේ නොවන දෙයක් බැහැර කරනවා තබා අපේ අපේ වෙන දෙයක් බැහැර කරනවා තබා අපේ නොවන දෙයක් බැහැර කරන්නත් අපි අකමැති අවස්ථාවක් තියෙනවා. හැබැයි ওই හැම එකකටම බෙහෙත් වෙන ඒ බෙහෙත් වට්ටෝරුව තමයි සතිපට්ඨානය කියලා කියන්නේ. ඒකයි බුදුරජාණන් වහන්සේට කියන්නේ විද්දූපමෝ දිනවරෝ කියලා. බුදුරජාණන් වහන්සේ වෛද්‍යවරයෙක් ඇත්තටම කියනවා ධර්මයේ සඳහන් වෙන අනුත්තර සල්ලකත්වෝ කියලා කියනවා. අනුත්තර වෙච්ච අති ශ්‍රේෂ්ඨ වෙච්ච ශල්‍ය වෛද්‍යවරයා. අධම්මෝ ඕසදූපමෝ. ඒකට උන්වහන්සේගේ බෙහෙත් වෙන්නේ මොනවද? මේ සද්ධර්මය. ඒ සද්ධර්මය අපේ ජීවිතවලට ගලපගන්නේ කොහොමද? සිහිය පිහිටුවා ගැනීම. ඒ සිහිය පිහිටුවා ගැනීම තුළින් අපිට හම් වෙන බෙහෙත් මොනවද? අපිට අහු වෙන බෙහෙතට වඩා අපිට අහු වෙන ලෙඩ ටික මොනවද? අර අපේ තියෙන ආකල්පයන් ටික, දෘෂ්ටියන් ටික. ඒ දෘෂ්ටියන් ප්‍රධාන වශයෙන්ම තියෙන ඇත්තටම කියනවා නම් මිත්‍යා හැටියටමයි, සම්මා හැටියට නෙවෙයි. ආයකට අර දහමේ තියෙන බෙහෙත නැත්තම් සතිපට්ඨානය ආලේප කරන්න ආලේප කරන්න ඔන්න අපි මාර්ගය යහපත් පැත්තට පුරුදු වෙන්න පටන් ගන්නවා පුරුදු කරන්න ගන්නවා. ඒ බුදුරජාණන් වහන්සේගේ මේ සතිපට්ඨානයට පින් සිද්ධ වෙන්නටයි. ඔයත්ොත් මමත් ඕක තේරුම් ගන්න බැරි නැත්නම් ඕක තේරුම් කරලා දෙන්න කවුරුවත් නැති ප්‍රදේශයක ඉපදුනා නම් පින්නතුනි. අපිත්තර අහසට දික් කරගෙන අයදී අද වෙනකොට අර ටිකක් කනගාටුකුත් වෙනවා අර බෞද්ධයෝ අතරිනුත් පොඩ්ඩක් අර එහෙම බලාපොරොත්තු වෙන බවක් වෙනීගෙනත් යනවා කොම නමුත් සතිපට්ඨානය කියන දේ පුරුදු කරන එක නැත්තම් 100න් ඉන්නවා කියන දේ තමන්ගේ ජීවිතයට ඈඳ ගන්න උත්සාහ කරන කෙනාට තමන්ටම තේරෙන්න ගන්නවා ජීවිතේ තමන් දැකපු නැති දේවල් දකින්න පටන් ගන්නවා වගේ. මීට කලින් එක කාරණාවක් දිහා, එක දෙයක් දිහා, එක සිද්ධියක් දිහා, එක පුද්ගලයෙක් දිහා දැකපු එක කෝණයක් තිබුණා නම් ওই විපස්සනාවට පිසිද්ධ වෙන්න විශේෂයෙන් දකින්නවා කියන වෙනස් ආකාරයකින් දකින්නවා කියන. එහෙම නැත්නම් දුකක් නැති විදිහට දුකින් නිදහස් වෙන විදිහට දකින්නවා කියන එක. මට ඕන විදිහටම දකින්නවා කියන එකෙන් බැහැර වෙන විදිහට අපි ඉගෙන ගන්න පටන් ගත්තාම මේ ලෝකයේත් එක්ක ජීවත් වෙන්න හරි ලේසියි. ඒක ඔයතනම තේරෙනවා. ඒක තේරුමක් නැහැ හැම වෙලාවකම අනිත් අයට අපේ හිතට අත හොදන්න දෙනවා කියන්නේ. ඒක නෙවෙයි ඒ වුණාට අපි දන්නවා මේ සමාජයේ ලස්සන තැනක් බවට පරිවර්තනය කරගන්න කොහොමද? හැබැයි ඒක කරන්න අතිශයම අමාරු අවස්ථා තියෙන්නත් පුළුවන්. ඒ වගේ වෙලාවකදී ඉතින් ඒ ඒ ඒ වටපිටාවෙන් බැහැර වෙන්න පුළුවන් නම් ගොඩක් හොඳයි කියලා මම යෝජනා කරන්න කෙසේ හෝ වේවා අපේ ওই තියෙන අර මූලිකවම අර හිත යන තැන් ටික එක්ක ගනුදෙනු කරන්න ඉගෙන ගත්තට පස්සේ ඒවා සාමයෙන් විසඳා ගන්නට ඒව හින්දා හිතේ කැළඹිල්ලක් ඇති කරගන්නේ නැති වෙන්න ඇති නොකර ගන්න ඒව හින්දා භාවනාව අතරමඟ නතර කරලා දාන්නේ නැතිව ඒව තියෙන කම්ම සාමයෙන් ඉන්න හිත හදා ගන්නකොට අර හිත දුවන තැන් ටික තවදුරටත් අපිට දුක් කාරණාවක් නොවෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ දුක් ඇති කරගන්න විදිහේ සිද්ධියක් හෝ සිද්ධි දාමයක් හෝ අරමුණක් හෝ මොනෑම ආකාරයකින් හෝ කාරණාවක් නොවෙනවා. හිත දුවන එක ඊට කලින් ප්‍රශ්නයක් වුණා තමයි පසු කාලීනව අපි හිත දුවන එකට සාදර වෙන්න උනහම මනාප වෙන්න කැමති වෙන්න උනහම තවදුරටත් හිත දුවන එක මට කරදරයක් මගේ භාවනාවට බාධාවක් නෙවෙයි මම දන්නවා මේ හිතේ හැටි මෙහෙම තමයි මේ හිත දුරංගමං ඒකතරං අසරීරං පාසය කොහොමද කියන්නේ ඒක ඇත්ත අපි ඒක අර බුදු පියාණන් වහන්සේ උන්වහන්සේගේ අර ධර්ම දේශනාවේදී කියලා තියෙන කාරණේ අපි දකින්න පටන් ගන්නවා අපේ ජීවිතය තුලින්. ඒක ඇත්ත. අපිට පේන්න පටන් ගන්නවා ඇත්ත මේ හිත දුවන එක නම් දුවනවාම තමයි. ඊට කලින් ඒ දුවන හිතත් එක්ක අපි ඔට්ටු වෙන්න වුණා. අපිට ඕන වුණා මේ ගැට ගහලා තියාගන්න මට ඕන තැනේ. එහෙම නැත්නම් මට ඕන වුණා මට ඕන දේ විතරක් හිතන්න. ඒ හිතමන අපිට ඒක කරා. නමුත් දැන් ප්‍රශ්නයක් නැහැ. අපි සතිපට්ඨානය පුරුදු කරන්න එන අය හැටියට මේකේ නැහැ විශේෂිත විච්ච සිතිවිලි සමුදායක්. සතිපට්ඨානය ඇතුලේ නැහැ පින්නතුනේ විශේෂිත වෙච්ච සිතිවිලි රාශියක්. ඕ මේ සිතිවිලි විතරයි හිතන්නේ ඕ හිතෙන්නේ. එහෙම මොකක්වත් එකක් මේකේ. යමක් හිතෙනවාද? ඔව් ඒක හිතෙන. ඊට කලින් හිතෙච්ච එක දැන් හිතෙන්නේ නැද්ද? ඔව් දැන් හිතෙන්නේ නැහැ. ඒක ඒ තරමටම සරල. හැබැයි අපේ පුරුද්ද තියෙන ඊට වඩා වෙනස් නේ අපිට. හිතන්නේ නැති වුණාම අපි හිතලා දාගන්නවානේ හිතවිල්ල. ඉතින් කොහොම නමුත් ඔය කියන මූලික හිත දුවන දේවල් වලට ඒ මූලික දේවල් එක සාමයෙන් ඉන්න ඉගෙන ගත්තාම ඒ සාමයෙන් ඉන්න විදිහ පුරුදු කරන්ට වුණාම තව දුරටත් හිත එහෙම හිතුවට අපි කලබල නැති වෙයි. අර පුට්ටස්ස ලෝක ධම්මේහි කිත්තං යස්ස නකම්පති කියන්නේ ඔව් ලෝකේ තියෙන දේවල් මේ හතර වටේ තියෙන ඒවා කැළඹෙන්න පුළුවන් සාද්ද ඇහෙන්න පුළුවන් ඉතින් හිත දුවන්න පුළුවන් ප්‍රශ්නේ තේරෙන්න පුළුවන් සීතල වෙන්න පුළුවන් බවුරු කෑගොස්සන් ගහන්න පුළුවන් ඔය වගේ මෙකිනෝකේ මොන දේ තිබ්බත් අපි හිත හදාගත්තා නම් ඒ තියෙන ඕනම එකක් දැනගෙන දැකගෙන ඒවත් එක්ක නොඇලී නොගැටි ඉන්න අන්න අපි දියුණු වෙන්න පටන් ගන්න තියෙනවා. අන්න අර මට ඕමනා දේ කරනවා කියන තැනින් මොහොතකට නිදහස් වෙලා මේ ලෝකේ තියෙන දේ මොකක්ද කියලා දැකගෙන සාමයෙන් ඉන්න ඉගෙනගෙන. ඕක කරන්න හරියම. මම අවංකවම කියන ඕක කරන්න හරි. ඉතින් කොහොම හරි ඒ වටපිට තියෙන දේවල් කියනකම් එව්වත් එක්ක ඔට්ටු වෙන්න යන්නේ නැතුව ඒවත් එක්ක අමනාපය ඇති කරගන්න යන්නේ නැතුව ගැටෙන්න යන්නේ නැතුව ඉන්න ඉගෙන ගත්තාම ඊළඟට පින්නතුනි තමන්ගේම හිත, තමන්ගේම සිහිය, තමන්ගේම අවධානය අපිට විශ්වාස කරන්න පුළුවන් ලේසි තැනකට අපි වරන් ඒ විශ්වාස කරන්න පුළුවන් ලේසි තැන තමයි අපේ ශරීරය. අනිවාර්යයෙන්ම බාහිරට ඔය හිත යන එක නම් මතක් එක බැරුණාට පස්සේ තමන්ට බාගදා මේ ශරීරයේ දැන් වාඩි වෙලා ඉන්නවා නම් ඒ වාඩි වෙලා ඉන්න ඉරියව්ව තියෙදී අතපය තියෙන විදිහ තේරෙවි. ඈ තමන්ගේ බර සමහරක් විට තේරෙවි. ඔය ගේ තියෙන දේවල් අපි නමාගෙන කරගෙන ඉන්නේ මේ අඩු බඩු වගේ දේවල්. ඕවා ඕවා නැමිලා තියෙන විදිහ තේරෙවි. භාගදා ඒවා අර රෙදි වලට හීර වෙලා වගේ තියෙනවනම් ඌව තේරෙවි. වේදනාවක් කරේ මේ තියෙනවනම් සමහරක් විට වැඩිපුර නැමිලා වැඩිපුර හිර වෙලා තද වෙලා තියෙන ගතියක් තියෙනවනම් ඌව තේරෙන්න පටන් ගන්නවා. මේක තමයි හිත අපිට මතක් කරලා දෙන ඉඟිය අර බාහිරට හිත යන ඒවට සාමයෙන් හිටියට පස්සේ ඊට වඩා තියෙන ආරක්ෂිතම තැන මේ ශරීරය කියලා. ඒක තමයි අපිට දෙන ඉඟිය. ඒක තමයි ශරීරය කතා කරන ශරීරයේ භාෂාව කියන්නේ. ඔකට ධර්මීය භාෂාව කියලා කියනවා. තායිලන්තේ නම් ඒ වචනේ පාවිච්චි කරනවා. ධර්මීය භාෂාව කියලා. ඉතින් ඒත් එක්ක අපි අර කොහේ ගියත් මොනවා වුණත් කවුරු අපිට ලං වුණත් කවුරු අපෙන් ඈත් වුණත් ජීවිතයේ මොන දේ වුණත් මේ ශරීරය අපිත් එක්ක ඉන්නවා වගේ. අර ආනන්ද හාමුදුරුවන්ගේ අත්දැකීමෙන් උන්වහන්සේ කියන ඒ හොඳම යාළුවා හොඳම මිත්‍රයා අපිට පුළුවන් කමක් තිබ්බා. මේ ශරීරය කියලා හිතා ගන්න පුරුදු කරන්න. ඒ කියන අදහසට එන්න අපේ හොඳම මිත්‍රයා අපේ ශරීරයයි කියන ගරුත්වය ඒකට දෙන්න පුළුවන් කමක් තියෙනවා නම් පින්නතුනේ ඒක එක හාම සමාන වෙනවා අර අපි සාමාන්‍යයෙන් භාවනාව කරන්න පටන් ගන්නකොට හිත එහෙම දුවනකොට ඒකට මනාප වුණා වගේම කියන ලක්ෂණ. ඒතකොට මේක ඇතුලේදී භාවනා කියන ගමන තුලදී මේ ගමන සිද්ධ වෙන්නේ ඒකාකාර න්‍යාය පත්‍රයකට අනුකූලවමයි. ඒක සාමාන්‍ය ජීවිතයේ අපිට තණ්හාව අපි අල්ලගන්න ඒ ඒ ඒ ක්‍රමයම තමයි මේක. හැබැයි අරන් යනවා අපි මේක අනිත් ඉතින් මේ ආකාරයට අර තමන්ගේ ශරීරය හොඳම මිතුරා හැටියට නැත්නම් හොඳම සාක්ෂිය හැටියට තබා ගැනීම මතින් අපිට මහා ආරක්ෂාවක් මන ආරක්ෂාවක් මන රැකවරණයක් වගේම හොඳ ආරම්භක ලක්ෂයක් හම්බ අපිට ඕනම වෙලාවක භාවිතා කරන්න පුළුවන් වෙන තරම. මම ඒකයි ඔය සක්මන් කරනකොට වගේ උපදෙස් දෙන්නේ සක්මන තේරෙනවද පොඩ්ඩක් බලන්න. තමන්ගේ ශරීරයේ තේනවද නැද්ද කියලා පොඩ්ඩක් බලන්න කියලා. මොකද සක්මනේදී ඕක තේරුම් ගන්නට තියෙන අවස්ථාව ගොඩාක් වැඩි. සක්මනේදී අපිට හිතේ අනේකක් තේරෙන්න ඕන, තේරෙන්න පුළුවන්නේ වගේම ශරීරයට හිත එනවා කියන එකත් හොඳට තේරෙන්න පුළුවන්. මොකද ශරීරයට හිත ආවොත් තමයි සක්මන් කරන විත්‍ය පවා තේරෙන්නේ. අඩිය පොළවේ තියවෙන එක, ගල් කැටයක් ඇඳෙන එක පවා තේරෙන්නේ සක්මන් කරනකොටයි. දැන් පරයන්කේදී සමහරක් විට ඕක ටිකක් අල්ලන්න පොඩ්ඩක් අමාරු වෙන්න පුළුවන්. එසේ හෝ වේවා මේ කියන තැනට පින්නතනේ අපිට එන්න පාර පෙන්නුවේ මේ තාක් දුරටම අපිව එක්කරගෙන ආවේ අපේ උවමනාව හෝ ඕනෑකමට වඩා අපි අර පුරුදු කරපු සිහියට ප්‍රධාන තැන දෙනවා කියන ඒ අදහස. අරමුකං සතින් උපට්ඨපෙත්වා කියන ඒ ආකල්පයයි සිහියට ප්‍රධාන තැන දීලා සිහියට මූලිකත්වය දීලා මගේ කමට, දන්න කමට, ඌමනා කමට කියන මේ හැම කමකටම යන්ට දීලා ඉන්න පුළුවන් වෙච්ච තරමට. ආන් ඒ දේ කරගන්න පුළුවන් වුණාම අපිට හම්බ වෙනවා මම මේ සිහිය පුරුදු කරන නැත්නම් සිහියට ප්‍රධාන තැන දෙන්න වුණාම ඒ සිහිය පවතින්න පුළුවන් ඇති දෙකක් තියෙන්න පුළුවන් කියන්නේ. කොහොම නමුත් අපේ ශරීරය තමයි පාදක වෙන්නේ මේක බැම වෙන්නේ නැත්නම් සීමාව වෙන්නේ. එකක් බාහිර හැටියට අනිත් එක අභ්‍යන්තර හැටියට. පහුගිය සතිවල කතා කරා ඕක සම්බන්ධයෙන් තියෙන අර සාධක පවාන සූත්‍රවල පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එක බාහිර වශයෙන් වගේම බුදු පියාණන් වහන්සේ වුණත් වර්ණනා කරලා තියෙනවා මේ අභ්‍යන්තර පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියන එකෙන් එහෙමද අජත්තම් පරිමුඛං සතින් උපට්ඨපෙත්වා කියලා පාළිය සඳහන්. එතකොට මම පුතේ අපිට පුළුවන්කම තියෙනවා නම් භාවනාවට පෙර ආතුව බාහිර අපිට ඔය දැනෙන අපිට බාධා කරන දේවල් එක්ක සාමයෙන් ඉන්න අන්න ඒ කෙනා තමයි අභ්‍යන්තරයේ තියෙන දේවල් එක්ක සාමයෙන් ඉඳ හිත හදාගන්නේ ඉගෙන ගන්න. එයාට ඒක මහා ලොකු අමාරුවක් වෙන්නේ නැහැ. එයාට ඒක මහා ලොකු බාධාවක් කරදරයක් වෙන්නේ නැහැ. මොකද මෙයා මේ කියන දේ කරන්න පටන් ගන්න තියෙන්නේ ආනාපානය දකින්න වෙලාවෙදි නෙමෙයි. ඊට පෙර ආතෝ ඉඳලම සිහියට ප්‍රධාන තැන දෙන්නේ අපතන. එයා එතකොට යාගේ භාවනාව ආරම්භ කරලා තියෙන්නේ සමතේ සහ විපස්සනාව කියන දෙක මත ඉඳලා. සමතේ වැඩිලා තියෙන්නේ විපස්සනාව හන්දයි විපස්සනාව වැඩිලා තියෙන්නේ සමතේ. ඒක හරියට අර කකුල් දෙකක් තියෙනවා වගේ වැඩක්. අපිට ගමනක් යන්න නම් කකුල් දෙකක් තියෙනවා නම් ඒ කකුල් දෙකම හොල්ලන්න එක කකුලක් පොඩ්ඩක්වත් හොල්ලන්නේ නැතුව ඒක පොළවේ එක තැනකම තියාගෙන ඒක කොහෙටවත් ගෙනියන්නේ නැතුව අනික් කකුල විතරක් අරගෙන යන්න උත්සාහ කරොත් එහෙම අපිත් යයි ගමනක් එක තැන රවුමක්. ඕනනම් කරලා බලන්න පුළුවන් වෙනවා. නමුත් සාර්ථක ගමනක් යන්න නම් අර කකුල් දෙකක් ඕන වෙනවා වගේ. මේ සමතේ සහ විපස්සනාව කියන දෙකමයි අපිට උවමනා වෙලා තියෙන්නේ ප්‍රයෝජනවත් වෙලා තියෙන්නේ ඔය කියන තැනට. ඒ කෙසේ හෝ වේවා සිහියට ප්‍රධාන තැනක් දෙන කෙනාට තේරෙන්න ගන්නවා භාවනාව තුළදී බාහිර වශයෙන් Tamanට සිහියට ප්‍රධාන තැනක් දීලා ඉන්න පුළුවන් වගේම අභ්‍යන්තරික වශයෙන් Tamanට සිහියට ප්‍රධාන තැනක් දෙන්න පුළුවන් කියලා. දැන් අපි දැකපු නැති අලුත් පිටුවක් අලුත් පරිච්ඡේදයක් අපේ ජීවිතය තුළ පේන්න පටන් ගන්නවා. මොකද මේ බාහිර සහ අභ්‍යන්තර කියන සතිපට්ඨාන කියන සූත්‍රයේදී ඔයත් අරගෙන බැලුවොත් බොහෝමයක් තැන්වල බුද්ධ වහන්සේ කියන වචන දෙකක් ඕක. අපිට කියනවා බාහිර හැටියට සිහිය පිහිටුවාගෙන ඉන්න. අභ්‍යන්තර හැටියට සිහිය පිහිටුවාගෙන ඉන්න. මට මතකයි අටපුරුන් දිසාංශයේ ඔය නිවන නිවීම කියන දේශනා පෙළේදී මට මතක හැටියට උන්වහන්සේ කියනවා හරියට ওই බාහිර සහ අභ්‍යන්තරය කියන දෙක අර පිහියක් මොහත් කරන්න නැහැ ඒ වගේ එකක්. පිහියක් මොහත් කරනකොට පින්නතුනේ අපි පිහියේ එක පැත්තක් ගන්නවා වම් පැත්ත නම් වම් පැත්ත ගාලා ඊට පස්සේ දකුණු පැත්තට දානවා. මේක බාහිරට බාහිරට බාහිරට බාහිරට ගාලා ඊළඟට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට අභ්‍යන්තරයට කියලා දානවා වගේ. උන්වහන්සේ කියනවා හැබැයි ওই බාහිර සහ අභ්‍යන්තර කියන ඒ දෙපැත්ත එහෙම නැත්නම් පිහියේ වම් පැත්ත සහ දකුණු පැත්ත කියන ඒ පැති දෙක කොහොමද කියන්නේ ඒ පැති දෙකම සුමට කරගෙන ඒක තීව්‍ර කරගෙන ෂාප් කියලා කියන ඉංග්‍රීසියෙන් එහෙම කරගෙන ආහම එළියට ඉස්මතු වෙන තලය වමට අයිතිත් නැහැ දකුණට අයිතිත්. ඒක අභ්‍යන්තරයට අයිතිත් නැහැ බාහිරට අයිතිත්. අන්න ඒකයි මේ ධර්මයේ තියෙන ආශ්චර්ය. ඉතින් කොහොම හරි ඔය භාවනාව පටන් ගන්න කලින් අර මූලිකවම තියෙන දේවල් එක්ක සිහියෙන් ඉන්න, සාමයෙන් ඉන්න ඕ එව්වා අතහරින්න ඉගෙන ගන්න කෙනාට ලේසි වෙනවා අභ්‍යන්තරයේ තියෙන ඒවා ගැන සිහියෙන් ඉන්න ඒවා දකින්න ඒවත් එක්ක සාමයෙන් ඉන්න වගේම ඒවා අතහරින්න. බාහිර වශයෙන් ඒ ඒ තියෙන දේවල් ටික හොඳට පුරුදු කරපු කෙනෙක්ට අභ්‍යන්තර ගමන මාර්ම ලේසි කියලා කියනවා. එතකොට ඇත්තටම එයාට කරන්න තියෙන්නේ අර බාහිර වශයෙන් පුරුදු කරපු න්‍යාය අභ්‍යන්තරයට දාන එක විතරයි. හැබැයි මම අවධාරණය කියන්න ඕන තවත් කාරණාවක් තියෙනවා. ගොඩක් වෙලාවට අපේ භාවනාව අපිට නීරස වෙනවා නම් භාවනාවෙන් අර්ථය වැඩි වෙනවා නම් මූලිකවම ගොඩක් වෙලාවට ඔබ තියෙන්න පුළුවන් මූලික කොටස් වල. භාවනාව අපිට එපා වෙලා යනවා නම් ඒකට ප්‍රධාන හේතුව තමයි අර අපේ බාහිර දේවල් එක්ක අපි සාමයෙන් ඉඳ ඉගෙනගෙන නැතිකම. මම ඒක නම් අවධාරණය කියන්න. මොකද අපිට භාවනාව එපා වෙන්නේ ආනාපානය දැනෙනවා නම් පේනවා නම් නෙවෙයි. ආනාපානය හොඳට සුමටවම තියෙනවා නම් භාවනාව ඇත්තටම එපා වෙන්න උවමනාවක් ඇත්තේම නැත. නමුත් ඕක තිත වෙන්නේ ඕක ඕක මහා වදයක් වෙන්නේ මේක නම් මම ආය කරන්නේ නැහැ කියන තැනට පවා හිත එන්නේ. බාහිරට හිත යන ඒවා, ශබ්ද ඇහෙන ඒවා, මේ ඇඟ රිදෙන්න පටන් ගන්න ඒවා ඒ කියන ඔය වගේ කාරණාවන් එක්ක සාමයෙන් ඉන්නේ කොහොමද නැත්තම් ඒවා හරියට පාලනය කරගන්න කොහොමද ඒවා හසුරුවා ගන්න කොහොමද එහෙමත් නැතිනම් ඒ දුකින් නිදහස් වෙන්නේ කොහොමද කියලා දන්නේ නැති අයට ඒක දන්නේ නැති හින්දා තමයි භාවනාව ගොඩක් දුරට නිරස භාවනාව ගොඩක් දුරට Tamanට අපත්‍ය වගේ මේක නම් මට හරියන්නේ ඉතින් ඒක පුරුදු කරන එක ලේසි නෑ අර Tamanගේ තියෙන අභිලාෂයන් පැත්තකින් තියන්න වෙනවා ඒකින්ද සතිපට්ඨානෙට ගොඩක් වෙලාට කැමතිත් නැත්තේ කවුරු හරි අපිට කියනවා නම් ඔයාට මේ මාර්ගඵල තියෙනවා දැන් ඔන්න ධාන බතු වෙලා තියෙන්නේ ඈ කියලා එහෙම කිව්වනම් එහෙම ඉතින් ගොඩක් මනාප වෙන්න පුළුවන්. නමුත් සතිපට්ඨානය තුළ එහෙම එකක් නෙවෙයි මාපුතා එළියට එන්නේ මේකෙන් පෙන්වන්නේ ඇත්ත ඇතිසේ. තියෙන්නේ මොකද්ද තියෙනද? තියෙන්නේ තරහද ආ තරහ තමයි තියෙන්නේ. නමුත් අපි හිතන්නේ එහෙම නෙවෙයි. අපේ තරහ තියෙනවා නම් අපි හිතන්නේ නෑ මම තරහින් පිස්සු. එහෙම අපි හිතන්නේ. ඔයා සිහියෙන් නෙවෙයි ඉන්නේ කියලා කවුරු හරි කිව්වොත් එහෙම පිස්සුද මං සිහියෙන් ඉන්නේ විකාර කතා කරනවා මං සිහියෙන් ඉන්නේ මං දන්නවා මං ඉන්න කරත් කියලා අන් එහෙම එකක් තියෙන්නේ නමුත් අපි තුල තියෙන ඇත්ත අපි ගාව තියෙන සත්‍ය දකින්ට පේන්ට වගේම දරා ගන්නට ඉගෙන ගන්නවා කියන එකයි අනුමත කරන්ට ඉගෙන ගන්නවා කියන එකයි අපක්ෂපාතී නිරීක්ෂණය තුලින් කෙරෙන්නේ සිහිය පිහිටුවා ගැනීම තුලින් කෙරෙන්නේ එහෙම නැතිනම් ওই නිරීක්ෂණය පක්ෂපාතයි මට ඕන දේ මොකද්ද? ඒක තමයි මම බලන්නේ. ඒකට අපි කියමු ආත්මය කියලා. ඒකට ඉතින් අපි කියමු ආත්ම සංඥාව පුරුදු කරනවා කියන මිත්‍යා දෘෂ්ටිය වඩනවා කියලා. ඉතින් Tamanට උමනා දේ නම් කරන්නේ ආත්ම සංඥාව නම් වඩන්නේ මිත්‍යා දෘෂ්ටිය නම් ඇති කරගන්නේ. ඒකේන ආර්ය ශ්‍රාංගික මාර්ගයට කිට්ටු වෙනවද? ආර්ය ශ්‍රාංගික මාර්ගය නැත්නම් සම්මා පැත්තේ ආර්ය ශ්‍රාංගික මාර්ගය සම්මා පැත්ත තමයි කොහොම නමුත් ඒ කියන මාර්ගයට කිට්ටු වෙනවද ඒ කියන මාර්ගයෙන් දුරස් වෙනවද කියලා ඔයත්තුම් තීරණය කරන්න ඕනේ. ආරෂ්ඨාංග මාර්ගයට කිට්ටු වෙනවා කියන්නේ සෝතාපන්න ආදී මාර්ගඵල සාක්ෂාත් කරගන්න කිට්ටු වෙනවා නම් ඒකෙන් බැහැර වෙනවා කියලා කියන්නේ එහෙනම් ඉතින් සංසාරයේ කිට්ටු වෙනවා කියන එක නේද කියන ඒ අවවාදයක් අපි හිතට ගන්න ඕනේ. ඉතින් මෙන්නතුනේ මේ කියන හපංකම කරන්න පුළුවන් වෙන්නේ අපි මේ හිතේ නිමිති ඉගෙන ගත්තොත්. සකස්ස චිත්තස්ස නිමිත්තං උග්ගණ්හාති. හිත දැකීම සහ ඒක ක්‍රියාත්මක හිත දැකීම සහ හිත ක්‍රියාත්මක වෙන ආකාරය ඉගෙනීම කියන දෙක ඉතාමත් වැදගත් අතිශයම වැදගත් මේ භාවනාව. අපි ඇත්තටම කියනවා නම් කික් කියවන්න ඉගෙන ගන්න. මම කොහොමද කියන්නේ? වෙන කාගේවත් නෙවෙයි හැබැයි තමන්. ඉතින් මේ හිත දැකීම සහ ඒක සිදු කරන්නේ කොහොමද කියන එක ගැන බුදුරජාණන් වහන්සේ උගන්වපු දේශනාවක් තියෙනවා සනුතනිකායේ පහේ සූත්‍රේ නම සූද. සූද කියලා කියන්නේ අරක්කමයි කියලා කියන්නේ. නමුත් මේ අරක්කමියා කෑම හදලා රජුරවන්ට දෙන එක. එයාම තමයි හදන්නේ, එයාම තමයි ඒවා රජුරවන්ට පිළිගන්නේ. දෙන්නෙක් ඉන්නවා. එක්කෙනෙක් රජුරවන්ට කෑම දීලා තමන්ට කන්ට ඕන ටික රජුවන්ට කිට්ටු කරා. එක දවසකදී. ඉන්න ඉන්න අර කෙනෙක් මොකද කරන්නේ? මනුස්සයා උයනවා මිනිහාට ඕන ටික වර්ග ගොඩක් ඉතින් උයන්ටත් ඉන්නේ. රජුරෝනේ. තියෙන කැම ටික ඔක්කොම උයන්ටත් වෙන්න පුළුවන් නේ බාගදා. මන් දන්නේ නැහැ ඌව ගැන. හාමුදුරුවෝ වගේ නෙවෙයිනේ අපිට නැගිටින් ලැබෙන්නේ මොකක්ද ඕක කන්ට වෙනවා. ඉතින් හා හෝ වේවා නැහැ හෝ වේවා ගල් තිප්පත් එකයි ලුණු දාලා තිප්පත් එකයි නැසත් එකයි. ඉතින් අපිට බල දැන් තියෙනවා. රජුරෝ එහෙම නැහැ. එයාට එයාට එයාට විශේෂයෙන් තියෙනවා. ඉතින් අර පළවෙනි ආරක්කමිය මොකද කරන්නේ? එයා කෑම හදලා රජුරවන්ට දෙනවා. රජුරෝ කන්නේ මොනවද, කැමති මොනවද කියලා හොයන්න බලන්නේ. මෙයා කිතු කරන්නේ මෙයාට කන්ට්‍රෝල් එකක්. මෙයා හිතනවා ආ බණ්ඩක් අගන්නේ හොඳයි රජුරෝ. දැන් ඇගේ අමාරුකුත් තියෙනවා. අන්දි අමාරුවට බණ්ඩක් වංගෙන් දැන් දෙනවා මෙවුවා කියන. නමුත් රජුරෝ එදාට බණ්ඩක කන්න කැමති නැති වෙනවා. දැන් පේනවා. ඉතින් පස්සේ ඊළඟ දවසේ ඉන්නවා තවත් අරක්කමියෙක්. එයා අර අර පරණ අරක්කමියා වගේ නෙවෙයි එයා වෙනම විදිහක කෙනෙක්. එයා මොකද කරන්නේ? රජුරෝ කැම කන දිහා හොඳට බලාගෙන ඉන්නවා. බලාගෙන ඉඳලා යම් කිසි කැමකට රජුරෝ අත යොමු කරනවද කැමැත්තෙන් ගන්නවද? ආ ඒ කැම එක තව ටිකක් ගෙනල්ලා පුරවන. ඒ කැම එක රජුරවන්ට කිට්ටුවෙන් තියෙනවා. යම් කිසි කෑමකට රජුරු අකමැති වෙනවා වගේ යමක් පෙන්නනවාද ඒක ඒකට මනාප නැහැ වගේ ඒක නොගන්නවා වගේද ඒ කෑම එක රජුරුවන්ගෙන් පොඩ්ඩක් සුටක් බැහැර කරලා කියනවා ඈඩ් කර. ඔයත් මොකද හිතන්නේ කවුරු මොන ආරක්ෂමියද වැඩිපුර සන්තෝෂම් ගන්න. අපි කියන අද කාලේ ඔකට ටිප් එක කවුරු වෙන්න පුළුවන්. අනිවාර්යයෙන්ම දෙවෙනිය. මොකද එයා සකස්ස බත්තන් නිමිත්තන් උගන්හාති කියලා කියන්නේ පාලියෙන්. එයා රජ්ජුරුව ආහාර ගන්න කැමති වෙන දේ මොනවද කියලා ඉගෙන ගත්තා. පළවෙනි එක්කෙනා ඇත්තටම කළේ Tamanට ඕන දේ රජ්ජුරුවන්ට කන්ට දෙන්නේ. ඒක ඉතින් එයාගේ දැනුමෙන් මොනාරි කරන්න පුළුවන් මේවා කණේ කොහොඳ අඟහරුව අතර රිසර්ච් එකක් කරලා තියෙනවා. ඒකේ තියෙන හැටියට මේවත් එක්ක මේවා තමයි හොඳටම තියෙන්නේ. මේකේ C විටමින් තියෙනවා අනිත් එකේ නම් D තියෙන්නේ. මේකේ ඉසෙඩ් හරි මොනවා හරි තියෙනවා. ආ ඒකින්ද මේ ටික හොඳයි කියලා හිතන්න පුළුවන්. නමුත් රජ්ජුරුව කැමති නෑ ඇටේට. ඔතනදී පින්නතුනේ ওই රජ්ජුරුව තමයි අපේ හිත අරක්කමිය තමයි අපි අපේ භාවනා ගමන තුලදී අපිට තියෙන ලොකුම බාධකය තමයි අපි ওই හිතේ නිමිති ඉගෙන ගන්නේ අපි ගොඩක් වෙලාවට රඟ දක්වන්නේ අර වැරදි අරක්කමියගේ චරිතයයි අපේ භාවනාව තුළදී. ඒ මොකද්ද? රජ්ජුරුව ඉන්නවා එයාට එදාට කරන්න පුළුවන් කන්න පුළුවන් දේ තමයි හිත එහෙම එහාට මෙහාට දුවන එක. නමුත් අපි කැමති ආනාපානය කවන්න මං ආනාපාන වාජනයෙම ලං කරනවා රජුලුවන්. ඉතින් කයිද? කන්නේ නැහැ. දික් කරනවා කන්නේ රජුලුවන්ට තරහ යන්න පුළුවන්. අන්න හරි. ඒකත් අනිවාර්යෙන් වෙලා තියෙනවා. අපිටත් ඔක වෙලා තියෙනවා. රජුරුව නැගිටලා යනවා. අපිත් එහෙම තමයි නැගිටලා යනවා භවනා. ඒකට හේතුව තමයි බත්තං නිමිත්තං න උගණාති. සකස්ස බත්තං නිමිත්තං න උගණාති. එහෙම නැත්නම් සකස්ස චිත්තස්ස නිමිත්තං න උගණාති. හිත එදා ඇත්තටම ඒ වෙලාව තුලදී මොකක්ද මනාපය හිතේ හිතේ කැමැත්ත තියෙන මොකක්ද කියන එක ඉගෙන ගත්තේ නැති හින්දා තේරුම් ගත්තේ නැති හින්දා මට ඕන දේ කරන්න ගියා හන්දා වැඩේ ඔකට සිංහල භාෂාවේ වචනයක් තියෙනවා අංජි බජල් වුණා කියන සම්පූර්ණ මේක මේක කඩාකප්පල් හැබැයි ඊට වඩා අපි අර සිහියට ප්‍රධාන තැන දීලා අපේ ඕනකමට යන්ට දීලා සිද්ධ වෙන දේ තේරුම් අරගෙන ඒ සිද්ධ වෙන විදිහට අපේ ආකල්ප සකස් කර ගන්නට උත්සාහවන්ත වුණා නම් හිතේ නිමිත්ත ඒ හිතේ අදහස දකින්න තීරුම් ගන්නට උත්සාහවන්ත වුණා නම් පින්තුනේ හිත දුවනකොට ආයකට මනාප මනාප වෙලා ඒකත් එක්ක සාමයෙන් ඉඳ පටන් අමනාප වෙලා හෝ ඒකට විරුද්ධේ පාලා මට ඕන තැනට ගන්න හදන්නේ නැති අන්න ඒ ස්වභාවයකට අපේ හිතපත් කරගන්න පුළුවන්කමක් හම්බුන. එහෙම වුණොත් එහෙම හිත තැම්පත් වෙනවා කියන එක අපි මේ වෙනකොට හිතාගෙන තින්නවා නම් මේ ආනාපානේ බලන එකේ විතරයි මම මගේ මේ තැම්පත් වෙන්නේ කියලා. ඕකේ තේරුම ඊට වඩා වෙනස් දෙයකින් තේරෙන පටන් හිත දුවන එක දැනගන්න එක හිතේ තැම්පත් කමක් තමයි. ඇත්තටම කියනවා නම් ආනාපානයේ දිහා බලාගෙන හිත තැම්පත් කරගන්නවටත් වඩා හරි ලොකු වටපිටාවක් හරි ලොකු විශේෂ අගයක් තියෙන්න පුළුවන්. අර හිත දුවන වෙලාවට Taman ඒකත් එක්ක නොදුවා දුවන්නේ නැතුව tempat වෙලා ඉන්න පුළුවන්. ඉතින් ඔන්න ඔය කියන කාරණාවට කිට්ටු කරලා මම අද දවසේදී දේශනාව સમાપ્ત කරන්න කල්පනා කරනවා. ඉතින් අද මේ දේශනාව තුළින් මේ අවවාදය තුළින් යම් කිසි කාරණාවක් ඉගෙන ගන්නා නම් ඔයත් අගේ භවනා ජීවිතේ සාර්ථක කරගන්නට හෝ යහපත්කට පරිවර්තනය කරගෙන යන්න ඒක එය ඒ ආකාරයෙන්ම සිදු වේවා කියලා මම බලාපොරොත්තු වෙනවා සින්දනාට දෙන්න. සාදු සාදු සාදු සාදු